බුද්දස්ස නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ අතමෝච භික්ඛවේ සම්මා වායාමෝ ඉද භික්ඛවේ භික්ඛු අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුපාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති uppannānaṁ akusalaṇaṁ dhammānaṁ pahānāya චන්දං ජනේති වායමති චිත්තං පග්ගණ්හාති පදහති අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති උප්පන්නානං කුසලානං ධම්මානං තිකියා අසම්මෝසාය ධීයෝ භාවාය වේකුල්ලාය භාවනාය පාරිපූර්යා චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති අයං උච්චති භික්ඛවේ සම්මා වායාමෝති කවුරුන්නේ යෝගාග්‍රහ අංගරක්ෂණ අවසරයි මේ මේ වාටික උපාසක මහත්තුරු සම්බන්ධ කරගෙන අපි මේ සතිපතා පවත්වාගෙන යන ලබන සතිපට්ඨාන සූත්‍රය ඉදිරියෙන් තියාගෙන පවත්වාගෙන ලබන ධර්ම දේශනා මාලාවේ 102 වෙනි අංකයටයි අපි අද මේ මුල පුරන්නේ අපි ගිය සතියේ මේ දීර්ඝ පාළි පාඨය ඉදිරිපත් කරගත්ත අපේ මාතෘකා පාඨයේ වශයෙන් දවසේ මාතෘකා පාඨයේ වශයෙන් ඒ වගේම ධර්ම දේශනාව සාහනේ මතක් කරගත්ත ඒ සම්මා වායාම නැත්නම් අපි සාමාන්‍යයෙන් මේ සංස්කාර කන්දේලා ගැනීම මේ වීර්ය চৈতසිකයේ පිළිබඳව තව ටිකක් මතක් කර ගැනීම කාටත් වීර්ය ඇති කරන සුළු බව. මේක চৈতසික වලට දානකොට ප්‍රකීර්ණක চৈতසික වලටයි දක්වලා තියෙන්නේ. මේ চৈতසිකය හිතන්න පුළුවන් කියන්න පුළුවන් භාවනා කරන සහ නොකරන අය අතරේ ප්‍රධාන චර්යා ලක්ෂණය දක්වන চৈতසිකයක්. ඒක විදිහකට කියනවා නම් භාවනා නොකර සතිපට්ඨාන නාහපු සතිපට්ඨාන ගැන හිත නොයොදපු සතිපට්ඨාන භාවනා නොකරන ඇත්තෝ තද බල නින්නේ ඊනෙක විකාරක ගත කරන જાතියක් වශයෙන් තමයි සරුවච්චතා ඥාණයට පේ. ඒගොල්ලෝ තාම නිින්දේ ඉන්නේ. ඒ නිින්දෙන් එහා පැත්ත මෙහා පැත්ත පෙරලෙනවා, දොඩවනවා, කතා කරනවා, නලියනවා. නමුත් ඒ ඊන ලෝකයක් අවදීන් බලාගෙන ඉන්න කෙනාට ඒක පේන්නේ අභාගයට මැරිච්ච ස්වරූපයක්. ප්‍රබුද්ධ විවිධිච්ච ස්වරූපයක් නෙවෙයි. ඒ නිසා යම් කෙනෙක් මේ සම්‍යක් දෘෂ්ටික සාසනයකට වැටිලා එහි යත්තා වූ මේ සතිපට්ඨාන සූත්‍රයේ සතිපට්ඨාන ධර්මයේ අහලා ඒ සතිපට්ඨානයේත හිත යොදලා ඒ අනුව ගත කරනවා නම් ඒ පුද්ගලයා මේ මරණින්ෙන් ගැලවීමට කටයුතු කරන වෑයම් කරන වීර්ය වඩන පුද්ගල කොටසක් එයත් අපිත් ඒක වශයෙන් නැත්නම් යෝගාවචර වශයෙන් හඳුනා දෙන්න පුළුවන්. එයත්වත් වරින් වර අර සතිපට්ඨානයේ හිත නොයොදන වෙලාවල් වල අර මරණින් දේ ගත කරන නැත්නම්ගේ වැඩ පිළිවෙලට වැටෙනවා. යම් වෙලාවක සතිපට්ඨානයේ හිත යොදනවා නම් අනුව කටයුතු කරනවා නම් මේ විරිය චෛතසිකය ව්‍යායාම සම්‍යක් ව්‍යායාමය ක්‍රියාවක් වෙනවා. යම් වෙලාවක ඒ සම්්‍යක් ව්‍යායාමයේ ක්‍රියාත්මක වෙලා ඒ අණුව පහළ වෙන අත්‍යවශ්‍ය වූ চৈতසික ධර්ම පහළ වෙනකොට හිතේ එකලස් වෙනකොට හිත යනු ගොනු වෙනකොට අන අපේක පුද්ගල ත්‍ත්වයේ රහතන් වහන්සේගේ ත්‍ත්වයට සරුවච්චන් වහන්සේ පෙන්වා දෙන්න හදපු ත්‍ත්වෙට හිතපත් වෙනවා. ඉතින් මේ වීර්ය চৈতසිකයේ තමයි කුසීත බුබ්බඩ නිති නිදිමත ලෝකයකට ඇදලා දාන්න හෝ එනසම් පිපිච්ච ප්‍රබුද්ධ බුද්ධ tattwedak කරලා පස් කරාන්න පුළුවන් චෛතසික. ඉතින් ඒ අර යෝග ජීවිතයේ තියෙන විචිත්‍රත්වය තමයි වේලාවක අපි කුසීත වෙච්චාම විරි ආරම්භ නැති වැඩට කතාවට හිතට වැඩිච්චාම අර ඊන ලෝකේ නිින්ද ලෝකෙට yaadena කතාවල් කතා කරනවා. ඊන ලෝකෙට yaadena වැඩ කරනවා. හිතවිලි හිතනවා. ඒකත් යෝගාවචර ජීවිතේම කොටසක් නමුත් පිළිහිමේ ලක්ෂණ වශයෙන් අපි පේනවා. සමහර වෙලාවල් වලට යෝගාවචරයන් එකතුලා ධර්ම සාකච්ඡා කරනකොට ඒ චෛතසිකය මේම හොඳ නැහැ. මේ මේ මේ මේ වැඩ හොඳ නැහැ. මේ මේ විදිහේ කතා හොඳ නැහැ. මේ මේ විදිහේ චෛතසික හොඳ නැහැ. ඒ නිසා අපි අඩු ගානේ <clears throat> එවැනි චෛතසික, එවැනි හිතවිලි, එවැනි කතා, එවැනි වැඩ නොකරන පිරිසක් එකතු වෙලා පිරිසට ගැළපෙන තාලෙට අපි අපේ ක්‍රියා කතා හිතවිලි පවත්තන්ට ඕනේ කියලා අර වීර්ය වැඩෙන උනන්දු කරවෙන සත්පුරුෂ සංසේවනයේ වැටෙන ශාද්ධර්ම ශ්‍රවණයේ වැටෙන වැඩට ගියාම ඔන්න වීර්යචෛතිකේ අපේ තුල ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා රත් වෙන්න පටන් ගන්නවා වැර යොදන්න පටන් ගන්නවා ආන්නේ වැර යොදලා යම් වෙලාවක පරියන්කේදී හෝ සක්මනකදී හෝ නැත්නම් ඉදින්දා වැඩ කරනකොට තම සාන්දෘෂ්ටික වශයෙන් තමා වශයෙන් මේ දැන් මෙතන කියන තරක ඉඳගෙන මේක අත්දකින්න වෙලාවක ඔන්න වීර්ය උපරිම ක්‍රියාවක් වෙන වෙලාව. එතකොට අර නිින්දේ හිරපු තත්ත්වේ නිවෙන බව නැත්නම් සතිපත්තනේ නාහතු නොහිතපු තත්ත්වේ නොවන බව හොඳ හැටි වැටේ. එතකොට මම සාකච්ඡා කරන වෙලාවේදී ධර්ම දේශනා කරන වෙලාවේදී අහගත්ත කරුණු සාක්ෂාත් කරන්න පුළුවන් බව. මේ ජීවිතේදීම යම් යම් චිත්තක්ෂණවල Taman ඒට එළඹ වාසය කරන්න පුළුවන්, බැස ගන්න පුළුවන්, සාක්ෂාත් කරලේ කරන්න පුළුවන් බව උත්තරිකව අත්දැක ගන්න පුළුවන්. ඒ නිසා අනිකුත් ශාසනවලත් එක බලනකොට මේ ශාසනයේ මේ වීදියේ තියෙන මේ විචිත්‍රත්වය වැඩ කරන යෝගාවචරයයි. ජීවිතයක් තුළ දවසක් තුල එක පරියන්කයක් තුල විවිධාකාර විදිහට වෙනස් වෙනවා. ඉතින් මේකෙදී අර අපේ හිත යම් වෙලාවක කුසීතකමට, වීර්ය නැති තැන් වලට, කම්මැලි වෙන පසුබාහන තැන් වලට ගියාම අපිම අපටම කරන කතා, හිතන හිතවිලි අර වීර්යවන්ත රහතන් වහන්සේලාගේ හිත් වලට සමාන වෙලාවත් එක්ක බලනකොට දෙක පරස්පර විරෝධී බවක් වෙනවා. මේකදී පුදුම හාස්‍ය ජනක දෙයක් මතු කරලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් සංවේග ජනක දෙයක් මතු කරලා දෙන්න පුළුවන්. භයානක පැත්තක් මතු කරලා දෙන්න පුළුවන්. හාස්‍යයි භයානකයි කියන දෙකක්ම දාන්නවා. ඒ මොකද අnder කුසීතකමට බර වෙච්ච වෙලාවට කුසීත පැත්තට නැමිච්ච වෙලාවට හිත පසුබාබ වෙලාවට බංගලොත් වෙච්ච වෙලාවට බුබ්බඩ වෙච්ච වෙලාවට පරාද වෙච්ච වෙලාවට තමයි අපි කතා කරන්නේ. ඉතින් අපි ලෝකයට වටන නිකුත් කරන හොඟ වෙලාවක වීර්ය නැති වැරදිච්ච වැරදිච්ච තැන්වල කරන කතා අහන කෙනාට ඒ භයානක රෝගේ බෝ වෙනවා. ඒක නිසා ලොකු ස්වාමීන් වහන්සේගේ පොතල සඳහන් කරලා තියෙනවා බණ ඇහුවත් පොතක් කියුවත් බණ භාවනා කළ තව කෙනෙකුට විරියාරම්භේ ඇති කරන්න පුළුවන් කෙනෙක්ගේ කතාවක් නම් යෝනිසමනසිකාරය ඇති කරනවා ඉදිරියට ගල්ලු කරනවා වීර්ය වඩනවා. එහෙම නැතුව තමනුත් කරන්නේ නැතුව කොච්චර ලස්සනද මේ කතාවල් කතා කරන්න ගියාද ඒ කතාවල් තුල කුසීතකම බොබ්බඩකම වඩ ඉතින් මේ වගකීම කතාකාරයෙන්ද පැවරීම සඳහා කරන එකක් නෙමෙයි මේ මතක් කරන්නේ ඒ අහන කෙනා මුදුවට කල්පනා කරලා දැනගන්න ඕනේ භාවනාවේදී අඳුනා ගන්නාලද වීර්ය චෛත්‍යයක් කෙනාට නම් හොඳට වැටෙනවා මේ කුසලයේ අවංකව වාගේ ඇඟෙන්ම ලේ වලින්ම කතා කරත් වැරදිලා වැරදිලායි මේ කතා කරන්නේ ඒ නිසා මේක ඒ උනන්දු කරවන සුළු වීර්ය ආරම්භ කතාවක් නෙවෙයි. අපි බොහෝම ඉක්මනට මේ කතාව නතර කරලා අපි වැඩ කෙරෙන්න ඕනේ. ඒ මොකද අඩු කල හේලෙන ගැතිය තියෙනවා කියන එක අපි දා. ඒ නිසා භාවනා මධ්‍යස්ථානයට ගියාම බොහෝම සාදරව ඇඟලුම් කම්පාණින් කරකට දාගෙන උණුසුම කතා කරන බොහෝ දෙනාට කරන්න දෙයක් නැත්මයි තියෙන්නේ. එයාටන වැඩක් නැහැ භාවනා කරන්නත් බෑ භාවනා හරියන්නේත් නැහැ ඒ නිසා ඊගාවට එන කවුරු හරි ආශ්‍රේ බලාපොරොත්තු වෙනවා. ක්‍රියා වැඩ, කතා වැඩ, ඉතිවිලි. ඒ නිසා ආධුනිකයෝ ඉන්නේ බොහෝමත්ම ඒ හාස්‍ය ජනක වාතාවරණයකට ලක් වෙලා. භයානක වාතාවරණයකට ලක් වෙලා මොකද මේ විදි අදුබුද්ධිල තමයි වඩා ක්‍රියාත්මක. ඒකත් හරි හාස්‍ය ජනක කතාවක්. මේ වීර්ය කියලා කියන්නේ ක්‍රියාවක් බවක් බව හැබැයි නමුත් මේ ක්‍රියාවත් භවයේ පරිණාමයක් තියෙනවා. ආධුනිකයා පටන් ගන්න කෙනා බොහෝමත්ම බලවත් ආරම්භ ධාතුවක් පාවිච්චි කරන එක ක්‍රියාත්මකයි වෙලා. නමුත් ඒක හරියනකොට පග්ගයිද විදියක් බවට පත් වෙනකොට ඔහුගේ හිත, කය, වචනය ඇතුළට නැමෙනවා. වහවහම දැන් දැන් මෙතන මෙතන පරීක්ෂා කිරීම හැර තව කෙනෙකුගේ දේවල් බලන්න හෝ තව කෙනෙකුට යමක් කියන්න හෝ ඒක වෙහෙසක් පරක් පාඩපත් වෙනවා. තවත් ඉදිරියට යනකොට ඔපුල්ලුවන් තරම් තැනකින් කියන කුල ආකාරයෙන් ඝන ආකාරයෙන් වෙන්ව පුළුවන් තරම් මේක සාක්ෂාත් කරගන්නපත් වෙනකොට ඒ පුද්ගලයාට සමාජශීලී පුද්ගලයෙක් හෝ අනුන්ට උදව්පකාර කරන්න නැති පුද්ගලයෙක් බවට අප්‍රකච්ඡ කරුණාවන්ත නැති කෙනෙක්ගේ පේන්නේ ඉඳී තියෙනවා. මේක නම් සමාජයේ ඉතර ගණන් ගන්න හොඳ ලකුණක් නෙවෙන්නත් ඉඳී තියෙනවා. නිසා යෝගාවචරය මේ වීඩියෝ ගැන ඉගෙන ගන්නකොට හොඳට තේරුම් ගන්න ඕනේ ඒ ආදරෙන් සැලකිල්ලෙන් ඇඟලුම් කාමෙන් පාමින් ඉදිරිය දෙන ගැතියම අර පාක්ෂිකයි. මේක අනුන්ගේ අපි විවිධ විචය මේ උනන්දු බැල්මකින් දැල් වෙන ගතියකින් දැකගත යුතුයි අප තුල පරීක්ෂා කිරීමක් කරන්න. අපි යම් විදිහකට ක්‍රියාත්මක වෙනකොට යම් විදිහකට කතා කරනකොට යම් විදිහකට හිතේ නැහිතේ නගනකොට සතිපට්ඨානේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ නේ. පොඩි ක්‍රියා බහුල තැනක සතිපට්ඨාන මුල් බැස ගන්න අමාරුයි. විවිච්ඡේව කාමේ විවිච්ඡේව අකුසලේ ධම්මේ නැත්නම් මේ විවේකජම් පීතිසුඛං කියන තැන් වල තමයි සතිපට්ඨානෙ වැඩේ. නමුත් මේ වීර්යයේ තියෙන නුහුරු පැත්ත නැත්නම් සම්මා වායාම මිච්ඡා වායාම කියන දෙකේදී මේ මුල් කාලේ ආධුනිකයෝ ඒ නොමනා පැත්තේ ක්‍රියාකාරකම් වටනමනාපත්‍ය උසිගැන්වීම වලට අහු වෙන ගතිය මේ පොදු රෝග ලක්ෂණය. නමුත් ඒක ඒ කාලයක් සීමාවක් ඇතුව කෙරිලා ඊගාවට නැවත නැවතත් ඒ සත්‍යයටපත් නොවේ තමන්ගේ අභ්‍යන්තරයට නැමිච්ච හිතක් ඇති කරගන්න පුළුවන් නම් ඒ පුද්ගලයාට මේ බුද්ධ ධාර්මයේ ඒ විදිහේ සාක්ෂාත්කරණය කරගන්න පුළුවන්. එනතේ ඉන්දේ ඉන්දේ ක්‍රියාවත් වේගය වැඩි වෙගෙන යන පටන් අර ගන්නවනේ එනකන් නිින්දට වැටෙනවනම් ඒ කියන්නේ මේ වීර්ය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා මේ වීර්යයිසිකය භාවනා කරන්නේ නැති අත්තන්ට පූර්ව දිශිතේ හකුරු බඳාගේ රසයක් ඇති වෙන දෙයක් නෙවෙයි. භාවනා කරන කෙනාට භාවනා කරන වෙලාවේදී නැත්නම් මේ වීර්ය ක්‍රියාත්මක වෙන වෙලාවේදී මේ වීර්ය ආරම්භ කතා වස්තු නැතුව බැරි තරමට බරපතලට අත්‍යවශ්‍යයි. ඒ නිසා දස කතා වස්තුවේදී විදි ආරම්භ කතා වස්තු භාවනා කරනනම් එකතු වෙච්චාම කරන්නේ කියන එක සරුවචන වාස්තේ උනන්දු කරලා තියෙනවා. අපේ ගෞතම ශ්‍රී සරුවචන වහන්සේ ඒ 45 අවුරුද්දක් ඇතුළත ගත කරපු කාලසටහන දින සටහන අරගෙන බැලුවත් ඒ කාලය තුළ දේශනා කරන ලද ධර්මස්කන්ධය දිහා බැලුවත් ඉතාමත්ම ආදර්ශවත්. විශේෂයෙන්ම අද හරියට වෙලාවට වැඩ කරන මේ තාක්ෂණය ගැන කතා කරන ජන සංනිවේදන තාක්ෂණය ගැන කතා කරන ඇත්තන්ට හිතා ගන්නවත් බැරි තරම් පුදුමාකාර වගකීමකින් යුතු වැඩ රාජකාරී කොටස දවසේ වැඩිම වෙලාවක් ගත කරලා තිනවා අඩුම ශක්ති ප්‍රදේශයක් අරගෙන. බුදුජානනාගේ මුළු අවුරුදු 45 කාලය ඇතුළත කිසිම සංස්කරණය කරන ලද උපක්‍රම උප උපකරණ පාවිච්චි කළා. ඇඟිලි ටික තමයි පාවිච්චි කරේ බල කියන්නේ. පොළොවට ගත්ත නියපිටට ගත්ත වැලි ටිකක් තමයි පාවිච්චි කරේ. පැටලලා තියෙන කොළ ටිකක් තමයි අතට ගත්තේ. පරිසරයේ තියෙන දේවල් තමයි ප්‍රයෝජන ගත්තේ කිසිම උපකරණයක්. කිසිම පන්ති කාණ්ඩයක් පාවිච්චි කළා. ඒ වුණාට ලෝකේ දැන් අවුරුදු 2548ක් ගත වෙලා සම්පූර්ණ සජීවී ධර්මයක් ඉදිරිපත් කරලා පෙන්වන්න පුළුවන් තරම් උන්වහන්සේ අධ්‍යක්ෂින් සම්භාරයක් සහිත වුණා ඒ පසු නොබසින වීර්යය. එසා යෝගාවචරයේකට නිකම්ම නිකම් බුබ්බඩ වෙච්ච තරමට නැත්නම් බුබ්බඩ වෙච්ච යෝගාවචරයෙක් වෙච්ච තරමට සාක්‍ය පුත්‍රයෙක් වෙන්න බෑ. සාක්‍ය දුහිතතාවක් වෙන්න බෑ. වෙන්න නම් අපි තේරුම් ගන්න ඕනේ මේ ධර්මයේ අහන්න කලින් අපි ළඟ තිබුණේ නිදිමත ස්වභාවයක් මේ ධර්මීය පිපෙන්න පටන් අර ගන්නකොට ක්‍රියාත්මක වෙනකොට ඒ ධර්මයේ පිපීමට අවශ්‍ය කරන්නා වූ පරිසරය ලබා දීමට වීර්ය ක්‍රියාත්මක වීතු ආකාරයක් මේ වීර්ය යම් දවසක මුදුන්පත් වෙයි මේ වීර්ය යම් දවසක සාක්ෂාත් වෙයි අන්න එදාට රහතන් වහන්සේලා සම්මිය සම්බුදුරජාණන් වහන්සේ හැසිරිච්ච ස්වරූප අත්අනුගමනය කරන්නේ ඒ අනුගමනය නොකර වීර්යයට ඕනේ නම් භාවනාවට ඕනේ නම් අපි හදාගනිලා කියලා පැත්තකට වීම අනුග්‍රහ දැක්වීමක් නෙවෙයි. ඒ නිසා මේ වීර්ය කියනකොට මේ අනුග්‍රහයට යෝගාවචරගේ සාමාන්‍ය බුද්ධිය වගේ කියනවා. ඒකට යෝගාවචරගේ ගුරුවරයා වගේ කියන්න ඕනෙත් නෑ. කවුරුවකටත් කරන්න දෙයක් නෑ. මොකද මේ වීර්යයියිසිකේ තියෙන පුතුම සාන්දෘෂ්ටික ස්වභාවය. අනුධාවಂತಿ අනුපරිවක්තෙන්ති කියන කතාව. ඒක හරියට රජ කෙනෙක් අතුල් කොටුවෙන් පිට වෙලා නැත්තම් බහිද්්වාරයට ගිහිල්ලා දීගිය තමන්ගේ අන්තපුරයේ හෝ පිට සංචාරය කරන වෙලාවේදී ඒ රජුරන්ට ආරක්ෂා සංවිධානීය සලසන ආරක්ෂක අමාත්‍යව මේ අමාත්‍යංශයේ සේවකයෝ වාගේ නිතරම අනුව ගණන් කරන්න ඕනේ හැස වටේ හැසිරෙන්න ඕනේ ඇසුරුන් නැත්තම් ඒ රජුණට රාජකීය ලීලාවේ යන්න බෑ. ගියාට එන්නත් හම්බ වෙනවා. අනිත් වගේ තමයි භාවනාව වෙනකොට මේ වීර්ය චෛතසිකය එන්නේ කෙලෙස් හඳුනාගෙන නැත්තම් ඒ කෙලෙස් එන්න නොදෙන තත්යකට රාජ්‍ය ආරක්ෂාව සලසන්න බැරි නම් මේ ප්‍රතිපත්තාන රජකමනේ යන්න බෑ. ඒක නිසා අනුප්පන්නානං අකුසලානං ධම්මානං ලුප්පාදාය. දැනටමත් පහළ වෙලා නැහැ ආරක්ෂා සහිත හොඳ සිවිල් පත්‍යක් පවතිනවා මේ තුන එතන පහළ වෙන්නේ ආලෝකෝටි කරන අවුල් බාධා කරන යම් කිසි කෙනෙක් වාතාවරණයක් තියෙනවනේ ඒක නොමිව පින්ක ආරක්ෂක අමාත්‍යංශේ ක්‍රියාත්මක වෙනවා ඒ මොකද එවැනි නූපදින ලද ආරවුල් සහිත තත්වයක් හැර රජ කෙනෙක් එළියට බහින්නේ නේ රජුව දැන් බැහැලා වීදී අන්නේ වෙලාවේදී දැනට හොඳයි නමුත් තව මැත්තේ ඕනම වෙලාවක ඒ ආරව සංකරජල් කැම්බැල්ල ඇති වෙන්න පුළුවන්. අන්නේම නොවීම පිළිබඳව සම්දන් ගණේති වායම තිරියං ආරව චිත්තම් පක් ගන්නාති පදාති. අනේ මේ රජතුමා නැවත ගෙට වදින තේ. මෙවැනි ආරවුලක් නොවේවා කියලා ඒ ආරක්ෂක මාත්‍යාංශයෙන් නිතරම කැමැත්ත පාල කරගන්නවා. මොකද වුණොත් ඒ අතන්ට ඉතින් අතපය දිගාරින්න වෙනවා. රාජකීය තත්ත්වයේ කෙලෙසෙනවා. රාජ්‍ය බලය පාවිච්චි කළා කියලා ප්‍රශ්න නැගෙනවා. වේතන වීම සිද්ධ වෙනවා ඒව නොවීම පිණිස අනේ මේ රාජ පෙරහර ඉවර වෙනකන් මේ නිස්සද්ද භාවයේ තීවිල් තත්ත්වේ පවතිවා කියලා චන්දන් ජනේ ඒ වගේම තමයි යෝගාවචරය යම් වෙලාවක මූල කර්මස්ථානයේ හිත දානවා මූල කර්මස්ථානයේ රාජ ගමනේ වඩිනවා ආන්නේ වෙලාවේදී දැන් ඔක්කොම හරි කියලා නිදා ගන්න බෑ මේ රාජ ගමන හමාර වෙනතේ මුළු පරිසරයේ පුරාම දිකටම මේ කෙලෙස් ආරක්ෂාව නූපන්නා වූ කෙලෙස් නූපදීම පිණිස අනේ මේක දිගට පවතිවා මගේ මේ සඳහා පවතින මේ සුපරික්ෂාකාරීත්වය දිගට පවත්වන්න ඕනේ කියලා ඡන්දය ඇති කරගන්නවා. ඒ මොකද ඒ රජ කෙනෙකුට තරහකාරීත්ම වෙන්න ඕනේ රජෙක් මැරුවොත් ලෝක ප්‍රසිද්ධ වෙන නිසා ඒ සෙල්ලම පිණිස රජෙක් මරන්න පුළුවන්. ලංකාවේ ඉතිහාසය අරගත්තාම රාජා අවලියේ 100ට 60 ගණක් විතර තමන්ගේ පුතා අතින් මැරිලා තියෙනවා. නැත්තම් කිට්ටුවන්තම නෑදෑයෙක් අතින් මැරලා තියෙන්නේ. ඉතින් ඒක රාජ්‍ය ආරක්ෂා මාත්‍යාංශයේ සැක කරන සැකය කිට්ටුවන්තය කියලා බේරන්නේ දුරස්තරය කියලා බේරන්නේ නෑ. පිළිජාතිකාරය කියලා බේරන්නේ. සෑම කෙනෙක් කෙරෙහිම ඒ කාකාර බැල්මක් දාගෙන කලින්ම ඇති කරගන්න ඕන ඒ රජුරුවන්ගේ පණ අපේ අතේ. අනේ නිසා අවුලක් නොවේවා කියන ඒ චන්දන් ජනේති කියලා කියන්නේ කුසල් කැමැත්ත කුසල ඡන්දේ පහල කරගන්න ඕනේ අනේ කලාතුරකින් තමයි මට මේ සක්මන් භාවනාවක් හරියන්නේ කර්යංක භාවනාවක් හරියන්නේ ඒ නිසා එදිනදා වැඩ කරනකොට මට එළඹ සිටි ජීවිතය පවතින්නේ මෙන්න මේ රජ ගමන බහැපු ආරම්භ කරපු මේ රජ ගමන තව චිත්තක්ෂණයක් තව ටිකක් මේ විදිහට මේ විදිහට පවත්තන් ලැබේවා ලැබෙනවා නම් හොඳයි කියන්නේ මේ කුසල ඡන්දේ පහල කරගන්නවා මේ කුසල ඡන්දේ ඇත්තටම ඊට කලින් ඇති කරගත්ත ගැම්මක් පුරුද්දක් සම්යන් දෘෂ්ටියක් ඊ අනුව තමයි එතන එතන පහළ මේ නැත්තම් රාජ්‍ය ආරක්ෂාව ඒ ඒ වෙලාවේ රජු වටේ දෙන්නේ නැතුව වගේ ඒ හිත අර මාලිගාවේ ඇතුලේ ඉන්නවටත් වැඩිය භයානක තත්යකටපත් වෙනවා රජු වීදියට ගන්නවා. මේක ආත්මන හරියන වෙලාව වෙනවනේ. පරියන්කේදී මූල කර්මස්ථානේ නැහැ. ඉදිරිපත් වෙන වෙලාව වෙනවනේ. එදිනදා යනකොට එනකොට කනකොට බොනකොට ගමන් කරනකොට ඈත මෑත බලනකොට එළම සිටි සත්‍යයක් වෙනවනේ අන්නේ වෙලා හිතා ගන්න ඕනේ අනුප්පන්නානං අකුසලානං ධම්මාන අනුත්පාදාය සංගංජනේ මූල කර්මස්ථාන හිත ගියා කියන්නේම කෙලෙස් නැහැ. කෙලෙස් තියෙනවා නම් මූල කර්මස්ථාන කියන්නේ. සක්මණ වේවා, පරියන්ත වේවා, එදිනදා කටයුතු කරන ඕනම දෙයකට ඍජුව හිත යනනම් කෙලෙස් නැහැ. අන්නේ අවස්ථාව දැකලා කතා කරන්න පුළුවන් එකම මනුස්සයා තමයි යෝගාවචරය. ඔය භාවනා නොකර මේක පිළිබඳව කොච්චර විස්තර කරත් ඒක කියලාට මේ අනුප්පන්නාන පාපකාන අවුදලාන ධර්මාන කියන මානසිකත්වය වැටෙන්නේ නැහැ. ඉතින් ඒකට කොහොමද චන්දංජනේද කියන එක හේතු කරන්නේ. කිසිම කරන්න බෑ. ඊගාට වායමති මොකද හේතුව කෙලෙස් ඇතුල්වීම සහ කෙලෙස් නැති තත්ත්වයටපත් වීම ඊර නගින්නා වාගේ ඊර බැත යන්නා වාගේ අඳුරෙන් එළියටත් එළියෙන් අඳුරට ක්‍රම ක්‍රමයෙන් පත් වෙනවා. පත් වෙනකොට යෝගාන්තය දන්නවා මෙන්න මේ වෙලාවේ අරුණ නගින වෙලාවේ අඳුර කැපිලා ඉර යනවා. ආන්නේ වගේ සමහර වෙලාවල් වලට හිත හොඳටම නිදිමතක ඉඳලා නැගිටින වෙලාවල් ගන්න. රාග චේතනාවක ඉඳලා ඒකේ තියෙන දුර්වලකම ආධිනව වැටෙන වෙලාවල්. වේදනාවක් තිබිලා යඩපත් වෙන වෙලාවක් එනවා. හිත කිසිවිද නග නගා ඉඳලා අරමුණට එන වෙලාවක් එනවා. අන්න එතකොට තියෙනවා මෙන්න මේ වෙලාවේදී මගේ වීර්ය ක්‍රියාත්මක වුණේ සාධනීය විදියට. හරි පැත්තට. ගොඩ ගන්න පැත්තට. ඇති ඇති සංඥා වැඩි කරමින් අන්න ඒක නැවත නැවත කරන්න. එන්නේ එන බාධක ධර්මයේ ඉදිරියේදී නැවත මූල කර්මස්ථානයේ හිත ගන්න යම් ආකාරයේ වෑයමක් අපිට තියෙනවා නම් එහෙම දෙයක් මනුස්සයාට කැපයි. පාරෙන් පිට ගිය වාහනයක් නැවත පාරට ගැනීම සඳහා කරන ව්‍යායාමයේ කියන එක මනුස්සයාට කැපයි. ඒක තිරසනාට කැපනේ උරුම නැහැ මොකද තිරසනාට චර්යා පද්ධතියක් නැහැ. අපිට පේන දෙයයන් ප්‍රඥයන්ද ඒ සිවිල් නීතිය බලපාන කාර්ය පද්ධති බලපාන මේ මනුස්සයාට කැපයි. ඒ නිසා අපි ළඟ භාවනා කරන කෙනාට භාවනාවේ වැඩනන අවස්ථාවක් තියෙනවා. භාවනාවට නගින අවස්ථාවක් තියෙනවා. ආනේ නැගින අවස්ථාවවලට මම මෙන්න මේ කාටයි වැඩ කරේ මෙන්න මේ විදිහටයි මගේ වීර්යය එළඹිලා සිටේ. ඉන්නේ එතනදී ඒ தත්ත නැවත නැවතත් කිරීමත් නම් මම මේ සඳහා කැමැති වෙලා බලන්න ඉඳලා බෑ ස්ලෑම් කරන්න. ඒ නිසා කුසල ඡන්දයට පස්සේ ස්ලෑම් ඇති කරගන්න. කුසලච්ඡන්දං ජනේති වායමති. ඊට විරියං ආරබති. මෙන්න මේ දේ දැක්කට පස්සේ ආරද්ධ වීර විපස්සකයා වැඩ පටන් ගන්නවා. උගදෙනෙක් මෙතෙන්වත් ඇවිල්ලා නැහැ. පටන් ගන්නකොටම නැති බැරි සම්මැලි බංකොලොත් එක්ක බුම්බඩ සංඥාවෙන් වාඩි වෙයි. ඉතින් එහෙම කෙනාට ඡන්දයක් ඇති වෙන්නේ නැහැ. මේක මට නගවන්න පුළුවන් වෑයමේ ප්‍රතිඵලයක් තියෙනවා කියලා හිතෙන්නේ නැහැ. වෙන කෙනාට ආරම්භයක් ලබා ගන්න බෑ. එම කෙනාට හැමදාම කවුරු හරි කාපු හපයක් තමයි කණ්ඩ වෙන්නේ. කවදාකවත් Taman වශයෙන් ධර්ම රසයක් ලබන්න බෑ. කවදාකවත් නූපං අකුසල් නූපදීයෙන් පිණිස කල යුක්තක් කල්පනා වෙන්නේ. ඒ අතර බේදෙන්නේ අනුන්මයි මට මේ කරදර කරන්නේ. කවුරු හරි සැලසුම් කරලා මට කරදර කරනවා. එච්චර කෙරුවත් වැඩක් නැහැ ලෝකේ ගොඩාක් මිනිස්සු ඉන්න උපකරණ තියෙනවා ඡට ප්‍රත්‍යාදේද මම වෑයම් කරාට වැඩක් නැහැ ඉන්නම වට කරගෙන මාව මෙන්න මේ වගේ මට කරදරේ කරන කට්ටිය කියලා හැම වෙලාවෙම නැති බැරි සංඥාවෙන් වැඩ කරන කෙනාට ආරද්ධ විපස්සක ආරද්ධ වීර්ය කියන වචනේ පාවිච්චි කරන්නේ ඒ මොකද මේ බුද්ධිලා මේ ආරද්ධ වීර්ය කප්පට එන්නේ ඉස්සලා වෑයම ප්‍රතිඵලයක් තියෙනවා කුසල ඡන්දේ ප්‍රතිඵලයක් තියෙනවා කියන එක අත්දකලා නේ ඉතින් ඒ නිසා මේ බුද්ධිලාට පවු නැති නූපන් අකුසල් ඇති එකක් තිබුණට ඒක ඉදිරියට ගෙන යෑමේ වගකීම Tamanට කියලා හිතෙන්නේ. එයාත් හිතන්නේ මේ අනුන් මට මේ කරදර කරන්නේ. ඒක නිසා අනුන් හදන්නයි හදන්නේ. අනුන් ගේ අනුපාඩුයි බලන්න. ඒක අර ආරද්ධ ඇතුලෙන් හට ගන්නාද අරබන ලද වීර්යයට අයිතිවාසිකමක් ඇත්තේ නැහැ. නමුත් දානයෙන්, සීලයෙන්, සමාධියෙන්, විපස්සනාවෙන් ඉදිරියට ගිය කෙනා කුංචි කුංචි වැඩ කරලා සාර්ථක වෙච්ච කෙනා දාන වශයෙන් සීල වශයෙන් සමාධි වශයෙන් මේ පුද්ගලයා දන්නවා අරමන ලද වැඩ දිගට කරගෙන යන්න නම් කලින් ලැබුණු සාර්ථකත්වයෙන් අදිෂ්ඨාන ශක්තිය ඇති වෙලා තියෙනවා. ආනේ වෙන කෙනාට විතරක් මේ වැඩේ මේ සතිපට්ඨාන වැඩේ ඊටදී බොහෝමත්ම වැදගත් වැඩක්. ඒ නිසා මේක මගේ මේ ආරම්භ විදිය නැත්තම් ඕනම වෙලාවක විය කියලා මැලගිලා යන්න පුළුවන් කියලා ඒ ශක්තිය ධෛර්යය ඇති කරන ආරද්ධ විපස්සක ආරද්ධ විදිය වශයෙන් ඇති කරගන්න ඒක ඒ චිත්තක්ෂණයේ ඒ පුද්ගලයා හරියනවා වර්ධිනවා කියන එක 100% අහම්බයක් වෙනවා. ඒ නිසා ඒ පුද්ගලයා කවදාකවත් ලද අවස්ථාව පරිසරයට බාර දෙන්නේ නැහැ අනුන්ට බාර දෙන්නේ නැහැ මගේමයි ප්‍රයත්නේ වටිනාකම මමයි කරන්න ඕනේ කියලා ඒ ආරම්භ භාවයට විද්‍යාන් ආරම්භටි එතකොට තමයි හිත දැඩි කර ගැනීමක් කරන්න පුළුවන් වෙන ඉවසීමේ ශක්තිය මේ වගේ වෙලාවක පසුබාහනන අනුර දොස් පවරන මේක කොඳුයක් වෙලක් නැති මං දෙක වැඩක් මම ඒ වෙනුවට මේ වෙලාව පැහැරගෙන නැතුව වැඩ ගන්න ඕනේ කියලා අර චිත්ත ශක්තිය යොදවලා ප්‍රයෝග ඥාන යොදවලා වෙලාද අවස්ථාවේ ගැඹුරක් ඇතුළාන්තයක් දැස ගැනීමක් ඇති කරගන්නට ඒ Tamanට චෛතසික ගැම්ම තල්ලුව එන්ටනම් විදි ආරම්භ කරගන්න. ආරම්භ කරලා ප්‍රයෝග ඥාන යොදවනකොට ආන්නේකට නැමෙන සමනේ තතු නැමනවා වගේ හිත දැඩි කර ගැනීම කරන්න පුළුවන්. මේක ඉවසීමක්. චිත්තම් පග්ගන්හති පදහති. අන්න ඔය ආරද්ධ විරිය හිත දැඩි කර ගැනීමත් ආවට පස්සේ තමයි මේ පදහම් වීර්යය කියලා කියන ප්‍රධාන වීර්යය යොදා ගන්න පුළුවන්. ඒක යොදන කෙනා අර කුසල ඡන්දේවත් ඇති කරගත්තේ නැති කෙනාට පේන්නේ අමුතුම ලෝකෙක ඉන්න කෙනෙක් වගේ. ඒ විතරක් නෙවෙයි ප්‍රධාන වේදේ යොදන කෙනාට තාම කුසල ඡන්දේ ඇති කරගත්තේ නැති කෙනාට පේන්නේ නිරිසතෙක් වාගේ, තිරිසන් සතෙක් වාගේ, manussත්වයේ කිසියම් ඔප්නැංගීමක් සිදු වෙච්ච නැති කෙනෙක් වාගේ. ඒ තරම් මේ ලෝකයේ ඇතුළෙම ඒ අපායත් ඒ දිවි ලෝකයන් දෙකම තීඳු කරන්නේ මේ චන්දං ජනේති කියන තැනේලා චිත්තම් පක්කන්නාති කියන තැනට යනකොට අපි ඉබේම මේ නරවලින් ගැලවිලා අපි අමුතුම ලෝකයකට අනු මේ මේ අපමෙය වූ ලෝකයකට අපමඤ්ඤ වූ ලෝකයකට විශාල වෙච්ච ලෝකයකට දොරාරේ. ඒක සිදුවෙන පියවර පහ තමයි චන්දං ජනේති වායමති චිත්ත විරියං ආරබති චිත්තම් පක්කන්නාති පදා. මේ නූපනාම ගන්න උපදෙවිම පිණිසක්. ඊගාට උපන් කුසල් නැති කරවීම පිණිස මේ පදමක්. ඒකෙදිත් වැඩගත් වෙන්නේ මේ උපන් කුසල් දුර කෙරවීම සංකර තමන්ගේ වැඩක්. කාන් දෘෂ්ටික වැඩක්. ඒ සඳහා කුසල ඡන්දේ තමනු ඇති කර ගන්න ඕනේ. ඒ වගේ කුසල ඡන්දය ඇති කරන පිරිසත් එක්ක ඉන්න එක ලොකු ලාභයක්. ලොකු ධෛර්ය සම්පන්න දෙයක්. නමුත් ඒ පිරිස මට කරලා දෙන්න දෙයක් නැහැ. ඒ පිරිස පරිසරය ඇති කරලා දෙන එක විතරයි කරන්නේ. බුද්ධෝත්පාද කාලයේත් ඒකයි කරන්නේ මම ඒ සඳහා කුසල ඡන්දයක් ඇති කරගන්නවා. නමුත් ඒකෙදිත් ඔය තමන් තුළ ඇත්තා වූ උපන්නා වූ කුසල් ධර්ම දුරු කිරීමට ඡන්දයෙන් කටයුතු කරන ඇත්තන්ට ලෝකයා සලකන්නේ බොහෝම පහත්. ඒකදී අපේ ලොකු ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා මේ සමථ විදර්ශනා භාවනා මාර්ගයේ තමන්ගේ කුසල් දැකේ අකුසල් දැකෙමින් ඒක දුරු කිරීම පිණිස සම්ප්‍රාක්‍මචාරීන් වහන්සේලා ගුරුවරු ඇසුරු කරමින් සතිපට්ඨානයේ වඩමින් ගන්න උත්සාහය වැඳිය යුතු උත්සාහයක්. දැන් තමයි අද ලෝකේ කතා කරන්නේ භාවනා කාලය භාවනා කාලයයි කිය උපුදාන සඳහන් කරලා තියෙනවා මම හිතන්නේ ඒක සඳහන් කරලා තියෙන 80 ගණන් වල වෙන්න ඇති මේ විදිහේ බෝධතාණන් බුදුවරු පවා වැඳිය පිළියෙතු මේ යෝගාවචරයේදී තව කෙනෙක් කෙලපිරිච්ච පරික්‍රමකට තරම්වත් සලකන්නේ ඒකයි යෝගාචරය දැනගෙන කටයුතු කරන්න ඕනේ. අපි මේ කායවත් ලාභ සත්කාර ලබන්න එහෙම නැත්නම් හොඳ නම ලබන්න කරන දෙයක් නෙවෙයි. අපි මේ උපන්නා වූ කුසල් වර්ගයක් අකුසල් වර්ගයක් දුරු කිරීම සඳහා ඡන්දයක් ඇති කරගන්නයි මේ කටයුතු කරන්නේ. ඒකයි මේ සත්පුරුෂයන් ආශ්‍රය කරගෙන බණ අහමින් ගත වෙන නමුත් තාම අකුසල එහෙමමයි. ඇත්තට මේ බුද්ධිලාට වෙනකට වඩා අකුසල් පේනවා දැන්. ඒ මොකද? මේක දිහා ඉතන වගේ සාධරව නෙමෙයි බලන්නේ. මේ අංග දුරු කිරීමට බලන නිසා හරි කරදරයක් විදිහට පේනවා. ඒ නිසා බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා එවැනි නැත්තන් ලොකු අනුග්‍රහ කරනවා. ආධාරපකාර කරනවා. නමුත් හැමදාම බලාපොරොත්තු වෙනවා. උනා නම් ඒකෙදී සුවිප්පක් අඳුනවා වගේ වැඩක් කරනවා. නෝනත් අපි ඇති කරගත්ත මේ කුසල ඡන්දෙ බිම තියන්නේ නැතුව වායමති. එතකොට පහර වදින්න පටන් ගන්නවා. මේ පාර වදිනකොට වදිනකොට තමන්ගේ ව්‍යායාම බිම කියන්නේ නැතුව මේ මගේ කෙලෙස් වල විත්ත ධම්ම වශයෙන් හම්බෙන ටික මෙලෝ වශයෙන් හම්බෙන ටික තමයි මැරුනේ නෑනේ අතප්පයක් කැඩුනේ නෑනේ ආනේ විදිහට කල්පනා කරලා තාම මට ඡන්දේ පිට දාන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ නෑ මට කුසල ඡන්ද තියාගෙන ඉන්න පුළුවන් මම මේ දේවි වායම් කරනවා කියලා පසුම බඳින ඒ වෑයම ඇති කරගත්තොත් විතරක් ඊගාවට විරියන් ආරබති ඒ පුද්ගලයාට මේ බාධක ධර්ම තීදී අතුලත කුසල අකුසල බාධක පිටින් එන ආ වූ මේ සමාජ බාධක තීදී විරිය ආරම්භ කරන්න පුළුවන් ශක්තියකට මෙන්න මේක ඔය බුද්ධ ඥානදී ඉතල සම්පූර්ණ පැහැිලා මැකිලා වැහිලා කිව්වේ කරන්න බෑ කියන මූලික සංකල්පය තිබුණේ වඳින්න ඕනේ කොයින් පස්සේ යමක් ඇති කරගත්තා ඔය කොච්චර නෑ බෑ කියන කොච්චර අකුල් වෙන කට්ටිය තිබ්බත් මේ සතිපට්ඨාන ක්‍රියාත්මක කළොත් ආර්ය අෂ්ටාංග මාර්ග ක්‍රියාත්මක කළොත් ඒකාන්තව කපයි. ඒක සම්බන්ධව ධම්මයන් සාමතුරෝ අශෝක විරත් වෙන කාලේ අර ජර්මනියේදී විනාඩි 5න් පැයට යන ප්‍රවෘත්ති සාරාංශය අහගෙන ඉන්නකොට ඒ ගංගන ගාමියේ අරිතලා කාර්යාණයේ කියලා මේ අපේ කක්ෂය තරණය කරා කියලා ඇහෙනකොටම තුන්වෙනි විනාඩියේදී ඇහිලා තියෙන්නේ රේඩියෝ එක නතර කරලා හිතවලු මේ මිනිස්සු මේ භෞතික විද්‍යාවේ තියෙන ධර්ම විදු කරගෙන මේ කක්ෂගත වෙන්න පුළුවන් නම් අපි බුදුහාමුදුරගේ ආර්ය අෂ්ටාංග මාර්ගය කෙලින් කරගත්තොත් අපිට බැරිද මේ කරයිතුවා මේ අද්දකෙන් මම ඊට පස්සේ කවදාකවත් සම්ලුපෙන් වේලා කරන්නේ මම මෙතන පටන් මේ සියල්ලම වේලා කරලා මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කෙලින් කරන්න උත්සාහ කරනවා. අනේ ඇතිගුණා වූ ආරද්ධ වීර්යනිකා තමයි මරණකම්. ඒකට ගැළපෙන ඒකට yaadේ නැත්නම් සම්බන්ධ කරගෙන අපි මේ ගත කරන අද නිස්සාරණේ ඇති කරගෙන තියෙනවා. ඒක ඇති වෙන්න හේතුව ඒ තරම්ම ඊට කලින් ගත්ත උත්සාහය දෙපෙන්නලා තිබිලා තියෙනවා ආගම් බාහිරකාරී ඇත්තෝ කොච්චරනම් මේ ඡන්දේ නැතිකරන්ට වීර්ය ඇති වෙච්ච අත්ගේ කඩන්ට තමන්ගේ මේ බමුණු මත ක්‍රියාත්මක කරලා තියෙනවා. එනිසා ඊට පස්සේ බුද්ධලයා කවදාකවත් ඒ වගේ කුසල ඡන්දයක් නැති වෑයමක් නැති කෙනෙක්ගේ වචන අහන්න අත්නාවුනේ නෑ මතක් කරේ මොකද ඕගොල්ලෝ තාම පොළොවේ යන්නේ මම යන්නේ අඩි 33000 කුහි නිසා ඕගොල්ලෝ කියන දේවල් මට ඇහෙන්නේ මගේ ගමන නැතර කරන්නේ අන්න ඒ වගේ උපන් කෙලෙස් දුරු කිරීම සඳහා ගන්න ප්‍රයත්නයේදී මේ විරියන් ආරබටි කියන එක හොඳ තරුණ වයසදීම සිද්ධ වෙනවා නම් ඒ පුද්ගලයා අසරණ නෑ වැඩි භාණ්ඩ වාසල ගියාට පස්සේ අත්‍තරම අර ඉදුරංග වල ශක්තිය පිළිහෙනකොට උගාක් වෙලාට අනාරුවේක දුර ඇදගෙන යන්නේ. නමුත් උපනිෂේ සම්පatti කියනවනම් වරණලන බෝධි සම්භාර කියනවනම් ඒ ආරම්භක වෙලිය දිගට ගෙනියන්න පුළුවන්. බාධක එන්න එන්න එන්න ඒ බුද්ධිගත ලෝකයේ ළමා වැඩක්. එහෙම තමයි ලෝකේ හැටි කියන එක තීරෙන්න තේරෙන්න. අර ආරම්භන ලද වීර්යය තව පණපේ. ආරම්භන ලද වීර්යයෙන් පස්සේ ගැටි හිතක් ඇති කරගන්න. මේ ලෝකේ මරණයදී ඕක තමයි වෙන්නේ. වයසට යනකොට ওই ටික තමයි වෙන්නේ. ලෙඩ වෙනකොට ওই ටික තමයි වෙන්නේ. අපි හිතාන්නේ අපිට මේ සම්මියක් වඩවට උදව් උපකාර වෙයි කියලා නෑ. එහෙමම ලෝක ධර්මයක් නෑ. ඒක සඳහා උදාර ආවත් නාවත් මම මේ දේ කරන්න ඕනේ බව. ලෙඩ වෙන්න කලින්, වයසට යන්න කලින්, මරණයට කලින් මට දැන් අත්දැක ගන්න පුළුවන් වුණානේ. ඒක නිසා මම මගේ හිතමයි මම සරණ යන්නේ කියලා අර හිත දැඩි කරගන්න පුළුවන් නම් අන්න ඒකට අපි කියනවා සම්මාවාදය. නමුත් හුඟක් වෙලාවට කතා කරනකොට පේන්න තියෙන්නේ යෝගාවචරයෝ ඒ වාගර ඇතුළතින් හටගත්ත වෑයමක් නැතුව ආවා. ඉතින් පුංචි බාධාවක් ආපු ගමන් තමන්ගේ කෘත්‍ය බහාතවල අර බාහිර දේවල් වලට දොස් පිට බගන. බුදුරජාණන්සේ මේත්තන්ට ලසුක්කෝපම සූත්‍ර දේශනාව කරලා තියෙනවා මේ වීර්ය වඩන කෙනා උපමාවකට පෙන්නනවා ආදී ඉගිල්ලන පක්ෂීන්ගේ බොහොම දුර්වලම පක්ෂය තමයි කැට කුරුල්ලා. බොහොම පුංචි කුරුල්ලෙක්. ඔකගේ ගෑණි සකාර කියන්නේ කැට කිරිලි කියන්නේ. ඒ කැට කිරිල්ලිට Taman ප්‍රියාකර කරන වාතයේ දිරක්ක වැලක් තිබුණත් මකුළු දලක් තිබුණත් කවදාකවත් ඒකට මුහුණ දෙන්නේ නැහැ ඒකට වටෙන් තමයි යන්නේ. ඒ මොකද කොහේ හරි පොඩක් හරි කට්ට කට්ටනොත් එimhe වැටෙනවා. තාම සුදුසු සැහැළු සතෙක්. ඒක නිසා තමන්ගේ ඉදිරියට බාධාවක් එනකොට ඒ බාධාවට බය වෙලා වට වෙලා පැනලා යන ගතියද කියනවා කැටකිරිලි කෙවිය කියලා. මොකද සුදු ප්‍රජානාති උපමාවක් වෙනවා අනිත් පැත්තට යම් කිසි කුලේ සත්සන්ත කුලේ ඇතෙක් වරපැම්මක් ගහලා තිබ්බත් ඒක කඩාගෙන යන්න හිතුනොත් වරපැම්ම කඩනවා. කඩාගෙන හරි උට කරන්න ඕන දෙයක් කරනවා. උත්තර ආගම කවදාකවත් කැටකිරිලි කෙවිය ඇති කරගන්න එපා. රත්නන්දු කුලයේ ඇතේ වීර්ය ඇති කරගන්නේ කියලා. මේකට තමයි විරිය ආරම්භ කතා කියන්නේ. ඒක බාධක නැති කරලා දෙන්න බුදුහාමුදුර කවදාකවත් පොරොන්දු වෙන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම බුදුජානනාථේ වීර්යයියිති කියන කතා කරනකොට කියනවා බාධා නිසා ඇති වෙන සංවේග ධර්ම තමයි විරිය වැඩෙන්න එකම හේතුව විරිය පනරෙන්න එක හේතුව. එහෙම නැති ලෝකයක් බලාපොරොත්තු වීම තමයි බුද්ධ සාධන මාත්‍යන්තයෙන් කරන්න හදා. ඒක කරන්නේ එහෙම කරනවා නම් මේ ලෝකේ දුක්ඛ සත්‍ය කියන එක සංසාරේ වටේ මේක ඉන්නේ කියන එක සාහුම් වෙන්නේ නැහැ. උත්පහදිත තේරුම් ගන්න නම් මේ කටයුතු කරන සංසාර දුකේ බාධක පැමිණීම ස්වභාවිකයි. ඒ බාධක වලට ඇතුලෙන් අර චිත්තම් පක් ගන්නාති කියලා දැඩි සිත ඇති කර ගන්නට චන්දං ජනේති වායමති විඤ්ඤාණ ආරපති කියන මූල ධර්ම ටික පෙළගතා ගන්න නම් අරඹරල එළඹුණ වීකලෙත් තේරෙනවා. මේකට බය වෙන්න නරකයි. ඊනෙන් දැකලා බය වෙලා දුවනවා. ඒ කෙලෙත් තියෙනවාමයි. මෙන්න මේ වෙලාවට කියනවා කෙලෙස් නැහැ. ඒ මොකද මූල කර්මස්ථානේ මූණට මූණ දාලා තියෙනවා. එහෙනම් අනුප්පන්නාන අකුසලානන් ධම්මන අනුපාදාය. නූපදින ලද කෙලෙස් ධර්ම නොයිපදීම පිණිස තැදි ලෙස සිත් යොදයි. කෙලෙස් නැතු උනා. අනේ වෙලාවේදී උප්පන්නාන පාපකානන් අකුසලානන් ධම්මන පහනාය. ඒකට මූණ දෙන්න ඕන කැටකිරිලි වගේ ඒ කෙලෙසට පැනලා ගිහිල්ලා බෑ. පැනලා යන වෙලාවක් තියෙනවා. කපනකදී පසුබාන වගේ නමුත් මේ පසුබාන පහුවෙන්ද ඊට වෙදී වැරෙන් දිලා ගහන්නයි. ආන්නේ විදිහට චිත්තම් පග්ගන්හාති කියන தත්ත්වයට යන්න නම් යෝගාවචරය අර කෙලෙස් නැති හිත් දැකලා තියෙනවා. කෙලෙස් සහිත හිත් දැකලා තියෙනවා. Tamanට ආන්දමට්ට වෙල්ල කරගන්න පුළුවන් ප්‍රමාණය කෙලෙස් දැකලා තියෙනවා. බැරි කෙලෙස් දැනගෙන තියෙනවා. ආන්නේම දැනගතන අදට මේ වැඩේ මට කරන්න පුළුවන් කියලා හිත ආවට පස්සෙත් ඇතිලට හිත හිතවලා. ඊට පස්සේ ප්‍රධාන වීර්ය කරනකොට අනිවාර්යයෙන්ම දෙනවා. වෙන විදිහකට කියනවනම් දිනන වාර 150ට වැඩි වෙනවා. එතකොට මේ මුචලට ඇති වෙනවා තව ඉදිරියට යන්න ඕනේ කියලා අර ගණන් පත්‍රයක ගණන් දෙකක් හරියට හදාගත්තට පස්සේ තව ගණනක් හදන්න හිතෙනවා වගේ ඉදිරියට යනවා. ඉතින් එතෙන්දි හොඳට පේනවා මේ වීර්ය ආරම්භ කිරීමට ආසන්න කාරණා වෙන්නේ දුක. සාධක. පීඩක. නමුත් මේකෙන් වැරදිලා ඊනිකින්වත් හිතන්න එපා කාටද දුක් දෙන්නේ. වීර්ය වඩවන්න කියන එක. ඒක විශාල භයානක අකුසල කර්ම රැස් වෙනවා. විශාල වැරදි චේතනාවක්. මෙතෙන් දිගන්න තියෙන තමයි එළඹිච්ච සංවේග වස්තු වීර්යයට පදනම් කර ගැනීමට තරම් යෝගාවචර ඥානවන්ත වෙන්න ඕන. නමුත් යෝගාවචරේ කවදාකවත් තව යෝගාවචරයකට වීර්ය වඩවන්නකෝ එමෙ වීර්ය වැඩි වීම සඳහා සංවේග උපදවන්න කටයුතු කරන්නේ නැහැ. මේතර ඒක තේරුම් අරගන්න පහසුයි කියලා අන්නෝ තමයි ධර්ම ධර්මාන්වය කියලා කියන්නේ ධර්මානුකූලව කටයුතු කරනවා කියන්නේ ඒකයි. වෙච්ච දේන කරන්න දෙයක් නැහැ. වෙච්ච දේ අපි විද්‍යාරම්භ වස්තුවක් කරගන්න. නමුත් අපි කවදාවත් දුක් කෙලෙස් අකුසල් දෙන්න හෝ ප්‍රාර්ථනා කිරීමක් කරන්නේ ඊගාවට නූපන් කුසල් ඉපදවීම සඳහා කරන වැඩේදී අපි ශ්‍රද්ධා, විනය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්දිය ධර්ම වැඩිවීමට විතරෝම කැමැත්ත ඇති කරගන්නවා. ඒකට අපි මේ එක්ක වාසය කරන්නේ. භාවනා කරන්නේ නැත්නම් එක්ක වාසය කරන භාවනා මධ්‍යස්ථාන හදාගන්න. ඒකට සුදුසු පරිසර හදාගන්නවා. එතකොට අපිට ඒ චෛතසික ධර්ම, ඉන්දිය ධර්ම වඩා ගන්න පුළුවන්. මේ ඉන්දිය ධර්ම වැඩෙන එක තමයි භාවනා කියලා කියන්නේ මේ ලෞකික පැත්තේදී ඒක වැඩගෙන යනකොට ඒ වැඩෙන ධර්ම සිටියා අසම්මෝතාය දීවෝ භාවාය කියන කාලෙට ඒවා තහවුරු කරගන්න ඒවා වෙන අකුසල් ධර්මත් එක්ක පටලවා ගන්නේ නැතුව සම්මෝධාව කලවමකට පටලවා ගන්න නැතුව මේක අනිවාර්යයෙන්ම උපන් උසල් වැඩිමක් කියලා සම්මෝධ භාවයෙන් අන්දමන්ද භාවයෙන් තොරව වෙන් කරලා දැනගන්න. ඒ වාගේම ඒක බිහියෝ භාවයයි බොහෝ කොට ගැනීම සඳහා මේ කුල්ලාය විපුල භාවයට පත් කර ගැනීම සඳහා භාවනාය පරිපූර්ණිය මේකෙන් මම කෙලවරකට යන්න ඕනේ පරිපූර්ණ වීර්යය ඇති කර ගන්න ඕනේ කියන තැනට චන්දන් ජනේති වායමති විරියං ආරම්භක චිත්තම් පක් ගන්නාති පදහති කියන එක අවසාන එකයි ඒ නිසා ඉස්සෙල්ලම අවශ්‍ය වෙලා තියෙන්නේ නූපන් අකුසල් නොයිපති වෙන විදිහට කියනවා සතියෙන් යම් වෙලාවක අරමුණයි හිතයි යෝග කරලා බැඳලා දැන් අරමුණ ඉදිරිපිට සතිය කියනවා. දැන් කෙලෙස් නැහැ. මෙන්න මේ தත්ත්වය දැක්කනම් මෙන්න මේක තව චිත්තක්ෂණයක් ඉදිරියට පැවැත්වීම සඳහා නෝ කෙලෙස් නැති මේ හිත තව චිත්තක්ෂණයක් ඉදිරියට පැවැත්වීම සඳහා කරන්නා වූ වීර්ය තමයි ආරම්භක ප්‍රධාන වැදගත් වීර්යය. මේකයි කුසල සම්බ බාපස්ථා කරන ඒතං බුද්ධාන ශාසනං කියලා කියන්නේ. ලෝකේ පහළ වෙච්ච තාක් සර්වඥ වහන්සේලාගේ අනුශාසනා තමයි සියලු පාපයෙන් වැළකීම. සියලු පාපයෙන් වළකින්න කවදාකවත් බෑ. පාප නැති හිත. ඉගෙන පවත්තක් නැතුව. පාප නැති හිතක් අඳුල්ලා ගිය මෙන්න මේක පාප නැති කියලා පෙන්ලා ගිය ඒක දිගට පැවැත්වීම සඳහා තමයි සතිපට්ඨාන කියන වෙන එකක් නේ. නිසා යම් චිත්තක්ෂණයක අපි ආස්වාද ප්‍රසආස වශයෙන් භාවනා කරන කෙනාට නම් ඒ අරමුණ පේනවනේ එයා ඊතන රහත් තමයි. ඒ චිත්තක්ෂණේ උඩ පාප හිතෙන්නේ නැහැ. උඩ තියෙන්නේ මේ හිතවිලි පිළිබඳව චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තප්පක් ගන්නාති පදාති. අනිවාර්ය තව චිත්තක්ෂණයක් මේ අරමුණේ දසක්මනේ වාමහාරියා කර දකුණට දකුණේ නැත වාමෙට එනසම් අපි වැසිකිලි කැසිකිලි කරනකොට සතිය පිහිටියා. ධර්ම දිනකොට මූණ හොදනකොට සතිය පිහිටියා. අපි ඡන්දය ඇත් කර ගන්න ඕනේ මේක විශාල වටින අවස්ථාවක් අපි කරමින් ඉන්න කෘත්‍යවත් අනුන් අපි දිහා බලන එකවත් නෙමෙයි එලෙබිසිටි 100 තියෙනවා මේ කියන්නේ හිතේ කෙලෙස් නෑ. මේ කියන්නේ හිතේ තදංග වශයෙන් නිවන් ලබනවා. මෙන්න මේ ලැබෙන ආ වූ තදංග වශයෙන් ලැබුණා වූ නිබ්බුතිය නිවීම. තව චිත්තක්ෂණයට දික් කරගන්න නම් නූපල් අකුසල් නැත්තා වූ හිත හඳුනාගෙන ඒ සඳහා කුසල ඡන්දය ඇති කරගෙන විදි ආරම්භ කරගන්න. හිත දැඩි කරගන්න ප්‍රධාන විදිය කරගන්න. මේක දැඩි දෙයක් කියලා කියන්න හදනවා නම් හිත කොච්චර අකුසලක. කොච්චර සම්මෝධාවක්. ඉතින් මේකදී තවත් මේ හිත දින කාලෙට කියනවනම් මේ නූපන් අකුසල් කියන හිත කැපී පෙනෙන්නේ කොයි වෙලාවෙද දන්නවද? උපන් කෙලේශයක් කෙලේශයක් බව හඳුනා ගන්න වෙලාව. ඉතින් මේක සතිය නෙවෙයි කියලා තමයි අපිට උගන්වන්නේ. ඒ කියන්නේ සතියේ වැරදි දේවල් අහුවෙන්නේ නැහැ. සතිය හැම වෙලාවෙම රෝපණයිසිකයක් කියලා කියන. ඇත්තමයි සතිය රෝපණයිසිකයක් ඒක පිළිබඳ කතාවක් නැහැ. මොකද අකුසල් හිත හෝ හඳුනාගෙන ඒක අකුසල් බව තේරුම් කර ගැනීමෙන් හිත සෝපන තත්ත්වයටපත් කරනවා සතිය. අන්නේ ඇති කර දුන්නා වූ සෝපනත්වය තවදුරටත් පැවැත්වීම තමයි වීර්යය කරන්නේ. වීර්යයට බෑ කෙලෙස් නැති හිත ඇති කරන්නේ. ඒක සතියෙන් ඇති කරලා දෙනවා. ඇති කරලා දුන්නාට පස්සේ ඒක දිගට පවත් කරනවා. දැන් රජුරු එළියට බහැලා රජ ගමනේ යනවා. රජ ගමනේ යනකොට ඒ ගමන දිගට යන්න නම් දීර්ඝ ආරක්ෂාව මම දිගටම සලසන එක සතිය වීර්යයට කරන්න පුළුවන්. ඉතින් සාමේ වීර්ය සතිය දෙක අතරේ පුදුමාකාර අත්කල් බඳගත්ත සමාන්තර ගමනක් තියෙනවා. ඒ සමාන්තර ගමන වඩෙන කාලේ තමයි අපි සතිපට්ඨාන වඩන කාලය කියලා කියන්නේ යෝගාවචර තත්ත්වය මේක වේකුල්ල භාවයට පත් වෙනවා සති වේකුල්ල කියලා තත්ත්වයට. ගත්ත සතිය ඇති කරගත්ත සතිය කොයි ඉරියව්වේදී හරි කමන්නේ හොඳ නරක ભેදකින් තොරව සතිමත් වුණා නම් ඒක අඛණ්ඩ භාවයෙන් ඊගාව ඉරියව්ව දක්වා ඊගාව චිත්තක්ෂණය දක්වා පවත් ගන්න පුළුවන් තරම් විපුල භාවයටපත් වෙන්නේ මේ වීර්යයාගේ අරබන ලද කෘත්‍ය නිසා මේ දේ වඩ වඩාත් යෝගාවචරයට හිත්වදින්නේ වැරදි ක්‍රියාවලදී තමන් හෝ ලෝකයා හෝ වැරදි කියන ක්‍රියාවල් වල එළඹ සිටි සිහිය ඇති කරගන්න පුළුවන්. ලොකු ශක්තියක් ඇති වෙනවා. කෙලෙස් හිතක පවා කෙලෙස් පවතින වෙලාවක පවා කෙලෙස් තියෙන බව දැනගැනීමේ ශක්තිය සතිය කියනවා නම් වීර්යය හැම වෙලාවකම ආතනයක් තියෙනවා. වීර්ය හැමදාම ඡන්දෙන් දිනනවා. මේක ලොකු පරිවර්තනයක්. මනුස්ස පරිණාමයේ ලොකම පරිවර්තනය තමයි හොඳ නරක ભેදයකින් තොරව ඒ සිතට සතිමත් වෙන්න පුළුවන් එළඹ වාසය කරගන්න. මෙන්න මේ එළඹ වාසය කරපු හිත හොඳ නරක ભેදයෙන් තොරව පූර්ණව කැඩවෙච්ච හිතකින් තොරව දිගට පැවැත්වීම තමයි සතිය කියලා කියන්නේ. මේ වීර්ය කියලා කියන්නේ. එනිසා එවැනි වීර්යයක් විචිත්‍ර වෙන්න නම් හිත කෙලස් නිකලස් හොඳ නරක, දුර, ළඟ, ගොරෝසු, සියු, ප්‍රිය, අප්‍රිය ඒ හැම අවස්ථාවක සතියට අර කරා. නමුත් අපි හිතමු අපි මූල කර්මස්ථානයේ හිත යොදාගෙන ඉන්නවා. අපිට හිත මූල කර්මස්ථාන එළඹ වාසය කරනවා. එළඹ වාසය කරන වෙලාවදී ඒ යෝගාවචර හුදුවන සැලකිලිමත් වෙන්න ඕනේ. මට දැන් මූල කර්මස්ථානේ පේන්නේ ගොරෝසුවටද සිවුමට. ඇතුළතින්ද පිටට. පිට්ඨන්නාතුළු විදියටද සිත් නොගන්නාතාවයක. ළඟද දුරද අතීත වශයෙන් අනාගත වශයෙන් වර්තමාන වශයෙන් බැලුවොත් උන්ට පෙනේවි මේ ධර්මයේ තේරුම් ගත්තා නම් ධර්මයේ වීර්යය ළඟ සිටියන මේ වෙලාවේදී මට අරමුණ දෙන්නේ මෙන්න මේ රාමයේ මෙන්න මේ මුලට. එතකොටම මතක් වෙන්න ඕන වීර්යවන්තයාට සරුවචනාන්තේ දේශනා කළා තියෙනවා මේ අරමුණ දැක්ක කියනවා. මේකේ 11 මුණක් තියෙනවා. ඒ මුණත් 11ම දෘෂ්ටි කෝණ 11ම දැක ගන්නවා. දැන් අපි එකකට ලක් වෙලා තියෙනවා මේක මාරු වීම අරමුණේ ස්වභාවයේ මේ මාරු වෙලාවේ අනේ මගේ සතිය නොකඩේවා අනේ මගේ වීර්ය පසු නොමැතිවා කියන ඒ තව තවත් මේ අරමුණේ විවිධ පැතිකඩ දැකීම සඳහා විදුවලට පවත්තන ගැටේ කියන අසංශීලන රස සතිය පැතිරෙන්නේ නැහැ පසුබාන්නේ නැහැ මුකුලිත වෙන්නේ නැහැ අරමුණ වෙනස් වෙනවා කිය අරමුණේ මූලවර වෙනස් වුණායි කියලා වෙස් මූල මාර්ගපරයි කියලා වෙස් මාර්ගපරයි කියලා දෘෂ්ටි කෝණය වෙනස් වුණායි කියලා අර මුනේ හිත පවතින තාක්කල් දිගට පවත්නවා නම් පොඩි වේලාවක් ඇතුළත සංසන්දනාත්මක පොඩි වේලාවක් ඇතුළත අර මුනේ ඒකල ආකාරය දැක ගන්න පුළුවන් නමුත් මේ වීර්යය මතිකම නිසා අපි මේ අරමුණේ 11 ආකාරයෙන් එකකින් එකට මාරු වෙනකොට හිත නරක කරනවා හොඳට ගොරෝසු තිබුණ අරමුණ සිවුම් වෙනකොට අරමුණ නිර්මාරු කරලා වෙනස අරමුණට යන තරමටම අපි මේ සංසීධන ගතියක් තියෙනවා පසු බාහන පැටලෙන රූපකට පස්සට යන ගතියක් තියෙනවා අසංසීධන භාවය ඉදිරියටම යන ගතිය පවත්තන්න කියලා කියන්නේ මොකද්ද අරමුණ එක චිත්තක්ෂණේ දැක්කට ඒ චිත්තක්ෂණේ සදාංග වශයෙන් නිවන් දැක්කට ඒ නිවන සාක්ෂාත් කරන්ට අරමුණේ තව පැතිකඩ රාශියක් දැක්කට එතකොට අරමුණ ඇතුළතම පුංචි පුංචි වෙනස්කම් රාශියක් වෙද්දී ඒ සියල්ලම විඳ දරාගෙන සතිය තියෙනවනම් සමාධිය තියෙනවනම් විකටම වීර්ය කරන්න. වීර්ය කරන අතරවැද ඒ අරමුණ වෙනස් කරන පැතිකඩ සියල්ල පිළිබඳව කාකර වෙන්න. ඔය වැරදිලක් පෙරදිලක් මම මේ මේ අන්ධකාරය යන ගමනක් කියලා හිතන්න අර කයි කප්ප සමාධියක පවතිනවනම් විචිතුවම වීර්ය දල්වාගෙන පවත් ගන්න ඕනේ අරමුණේ සෑම නාඩගමක්ම හැම වෙස්මුණක්ම හැම රෝඩාවක් නැහැ මැස් බැඳුමක් නැහැ. දැක්ක දැක්ක දැන දැන සිටුවෙච්ච. එතකොට යෝගාවචරයට ආයේ අලුතෙන් නිවනක් අවශ්‍ය කරනවා. ඒකම ඒ දැකීමම උතුමාකාර අලුත් කරන ගතියක්, තිරියම් කරන ගතියක්, විකලස් භාවයක්, විකලස් බව පැවැත්ීමේ ශක්තිය මේකමයි කුසලයේ කියන්නේ කියන එක ඒ ඒ චිත්තක්ෂණේ වැඩේට පටන් ගන්නවා. ඒ නිසා අපි දැනගන්න ඕනේ මේ වීර්යයිසිකය පිළිබඳව එළඹුණු වෙලාවේ තියෙන ලක්ෂණ වඳුනා ගැනීම සඳහා මේක සඳහා සාමාන්‍යයෙන් අටුවාව නැත්නම් අභිධර්මයේදී ලක්ෂණ රසපච්චපට්ඨාන පදත්තාන වශයෙන් එක එක চৈতසික හඳුල්ලා දෙන්න උත්සාහ කරනවා. ඒක ප්‍රයෝජන තාකල පිටින් වැඩ ගන්න. ඒ නිසා උත්සාහන ලක්ෂණ උත්සාහය. අර විදිහට අරමුණට හිත නංවල දුන්නා නම් විතක්කයිසිකේ නැගිටලා අරමුණට හිත නැංවුවා නම් ආයෙක පසුබාහන දෙන්නේ නැතු එක ඔසවලාම සබාගෙන සිටීමේ ලක්ෂණය තමයි වීර්යය හැටි. අපි දන්නවා ප්‍රධාන උපමා දෙකක් මේකට කිට්ටු කරගන්න පුළුවන් සම්ප්‍රදාන කූල එකක් තමයි මේ හෙල්බිමෝල් වල ඇලපොලවල් වල හිතුවලා තියෙන කෙතෙල් ගස්ස. බොහෝ විට කෙතෙල් කන වැටෙන්නේ හෙලපැත්තට. හැබැයි යාපන ගොවිය හරියටම දන්නවා කණ්ඩ පැත්තට කෙතෙල් කන ගන්න හැටි. ඒ මිනිස්සු ජීවත් වෙන තැනි කොනේ වුණා මේ පැත්තට කෙතර කන ගන්න හැටි යාපන ගොවියා දන්නවා නමුත් අපේ සාමාන්‍ය කෙතර ගොවියා දන්නේ නැහැ ඒක නිසා හිතවල තාලෙදී ගහ හැඹරිලාව පස්සට වැටේ එතකොට කන බර වෙන්න බර වෙන්න මේක කඩාගෙන වැටුනොත් ñැක් කාලගෙට ඇනෙන්නේ මේල් කනමයි ඉවරයි ඒලාට අපේ ගොවියෝ මොකද කරන්නේ ඒකට ශුන්‍යයක් ගන්න අර තීන කෙනෙල් ගැන දිගටම කිරිවදින්න නම් ඒ මට්ටමේම ගහට බර වැටෙන්නේ නැති වෙනස පල්ලෙන් කුස්සේ කුණ්‍යක් ගන්න කුණ්‍යේ කුස්සල දෙනවා ආනේ උස්සද ගතිය තමයි උස්සහන ගතිය තමයි চৈতසිකේ වීර්යය. එහෙම නොවුනොත් අර කේල් ගහ කඩියාගෙන එනකොට ඇදගෙන වැටිච්චාම අපරාධ කේල් ගහයි. ඊට වැඩිගෙන එනකොටම අපරාධ නාස්ති වෙනවා. ආනේ එහෙම නොවෙන්න නම් දෙදෙච්ච අරමුණ නැවත බහින් නැතුව විතක්කේ නංගල දුන්න අරමුණ වටා නැතුව දිගට පැවැත්වීමට ගන්න උත්සාහය කියන උත්සාහන ලක්ෂණය. ලක්ෂණය තමයි ප්‍රසවාතක. ඔතවා තිබෙන්නේ නැත්නම් ඉතුරු ගුලිය දක්තර. ඒ වගේම තමයි අපි බලන කටුමැටි තාපමෝල් ගහපු දේවල්. අඩුවෙන් වතුර වැටෙනකොට වැටෙනකොට පිච්චි මුල දිරන. අපි ඉත ලොකු කොට බිලක් හදලා. කොට බිල නොතිබුණොත් ගේ පාඩම දිරන අන්තිමට පැත්තකට ඇලෙනවා. මේ පැත්තකට ඇලෙච්චාම ඕක ඇදගෙන යන්න මැරෙන නිසා ඒ මිනිස්සු කරන්නේ අර නැමිච්ච පැත්තට කුණ්‍යතිය. එතකොට ගේ ආයෙත් දරහව නැගිටලා හිටගෙන ඉන්නවා. ආන්නේ වගේ තමයි අපේ හිත යම් කිසි වෙලාවකට අරමුණෙන් වැටෙන්න හැදෙනකොට අන්න දිගස්ස ගියල් දරහක් වගේ. ඔය කොයි අතට අරගෙන වැටෙයි ගන්න අන්නේම වැටෙන්නේ නොදී නැගිටවල තබා ගැනීමේ ශක්තිය තමයි වීර්යයෙන් තියෙන්නේ. අන්නේ දරහගත්තේ තමයි නින්ජර කොට ඇති වෙන්නේ. ඒ ඉරියව්ව රැකගෙන ගන්න. අරමුණ ප්‍රිය නැතුව එක්ක සියුම් භාවන නිසා මොකක් හරි එකක්. එතකොටම යෝගාචර දැනගන්න ඕනේ මේකත් එක්ක බුද්ධිය ගත්තොත් ගේ කඩන වැටලා මැරෙන එකයි වෙන්නේ. ඒ නිසා විචාර දුවගෙන ගිහිල්ලා අර කුණ්‍යක් ගහන්න ඕනේ පාත්ලා තියෙන පැත්තට අල්වන් වැටිලා නොනයි. ආන්නේ වගේ අරමුණ අප්‍රිය වේගන එනකොට අමනාප වේගන එනකොට හීන තත්ත්වයටපත් වෙනවනේ සියුම් තත්ත්වයටපත් වෙගෙන එනකොට දැනගන්න ඕනේ කටුමැටිගේ වගේ දැන් මේ දරහව පාත් වෙන්න හදා. ආන්නේ වෙනකොට ඔසවා තමන ශක්තිය දෙන උත්සාහ කරනවා. ඒ වගේම තමයි මේ වීර්ය චෛතසිකය මේ මහා තැනකට නැද ඉන්න යෝගාවචරෙක් වාගේ ඔක්කොටම ආදර්ශවත් විදිහට පස්සම්බණේ වෙන්න පුළුවන්. තමයි ගහන් දෙන කෙනාටවත් නෙවෙයි කවදාකවත් කරන්නේ. යා ගන්න ඔය ගහන් පුද්ගලෙක් නෙවෙයි මේ කෙලෙස්. ඒ පුද්ගලයාට මේ දෘෂ්ටි වැරදිලා, වීර්ය වැරදිලා, ඒ නිසා ඒ පුද්ගලයා පුද්ගලිකව අරගෙන මේ ප්‍රශ්න කරන නමුත් මට එහෙම අවශ්‍යතාවයක් නැහැ. මම ඒකත් වැඩගෙන. තව කෙනෙකුට මේ මානනිකා කර්ම රැස් වෙන්න දෙන්න දුර. මට ඇතුළතින් එන කෙලෙසුත් වැඩගෙන. මම දිගට ආදර්ශවත් වෙන්න ඕනේ කියනකොට ඒක දකින්න අහන කෙනාට බෝ වෙන ලඩක් වඩපත් වෙනා මේ වීර්යය. කම්මැලි කමට නිදිමතකම කම්මැලිය එකතු වෙච්චාම තව තව කම්මැලිකමට වැඩෙන්න වගේ වීර්ය ආරම්භ පුද්ගලෙක් එකතු වෙච්චාම සමිතියකට සමාගමකට ගෙදරකට ඒ ඔක්කොමලා පණ පොණ ගතිය. එතන උපත් හම්බන රතේ. උපත් හම්බ වෙනවා. වැඩෙන්න දෙන්නේ නැහැ කාටවත්. ඔක්කොම නැගිටලා රත් කරලා තියාගෙන. ආනේක තමයි වීර්යය ඇති හිතේ ඇති. එතකොට සද්ධාව වීර්යයිසිකේ ආපුවාම ඊකට ගින්දර දැන්නා වගේ ගොජ දාන්නේ ගිනි දණු වෙන්න පටන් ගන්නවා. හොඳට ආලෝකමත් වෙනවා හිත. වීර්යය ආකාපපත්තරපත් වෙනවා රත් වෙලා ඉන්න පටන් ගන්නවා. ඊගාට සතිය විචිත්‍රව වෙන්නනවා ඔන්න අරමුණ තිබුණේ සියුම්ම දැන් ගොරෝසු. දැන් ගොරෝසු වෙලා තිබුණාට ඔන්න සියුම්. ඔන්න ළඟදී කරාගෙන ඈත් වුණා. ඔන්න ඈත් වෙච්ච අරමුණ ලං වුණා. ඔන්න ප්‍රියයි, ඔන්න අප්‍රියයි කියන අර චරිත ලක්ෂණ අංග ප්‍රත්‍යංග ව්‍යංජන අලගිය මුලගිය තේරම දකින්න පටන් ගන්නවා. අර පැත්තකට වෙලා කුචීත වෙනවා වෙනුවට. එතකොට සමාධිය නැගිටිනවා. සමාධිය නැගිටපු ගමන් එක අරමුණක් සිටි තව අරමුණු රාශියක් වටපිට තියෙන බව දැක ගන්න තරම් විශාල කුණුත්තියක් ඇති කරගන්නවා. පයිසර තිබුණේ මිලිමීටර් 18 ඉරේ පස්සේ 72කට ලොක් කරපුවාම ඒ චිතුවල බලන්න හොඟ දෙනෙක් යනවා. එයා පැත්ත මෙයා පැත්ත බල බල ඉන්නේ ඒ තරම් විශාල පොළොත් ලැබෙන. ඒ වගේ තමයි සමාධිය ඇති වුණාට පස්සේ වරංගන රංජන දර්ශන රාශියක් පේන්න වැඩ ගන්න. ඔච්චර පේනවා. තමයි මූල කර්මස්තන ගියේ. එතකොට මේ වීර්ය නිසා යවනිකා වහ වහ වෙනස් වෙන්න පටන් ගන්නවා. අනිත්‍ය ලක්ෂණ බොහෝම වීකර පේන්න පටන් ගන්නවා. මේ වගේ අනිකුත් අර පංචේන්ද්‍රිය ධර්මයේ වේගයෙන් වෙනස් වෙනකොට තමයි සත්‍යඥාව ගැටකට ලයිදගෙන හැබැයි ඇත්තට බැලුවොත් මේක අනිත්‍යයි. ඇත්තට බැලුවොත් මේක පුදුමාකාර වේගයෙන් වෙනස් වෙන වෙහෙසකට පෙළෙන තවන තත්ත්වයක් කියේ. ඒක නැත්තම් හොඳනේ. මේ ධවන තවන තත්ත්වයක් නැත්තම් හොඳනේ. ඒ සඳහා මොකද කරන්න ඕන කරන්න ඕනේ මේ කරගෙන යන වැඩි දිගට කරගෙන යන්න. ආන විදිහට ප්‍රඥාව අර නිසරණය කරලා මේ සර රස වෙන් කරගන්න අනිකුත් සායිකට ධර්ම ක්‍රියාත්මක වෙන්න ඕනේ ක්‍රියාත්මක කරන්න ඕන නම් වීර්ය විගතෝම මේ වැඩේ යයි. ඒක නිසා මේ අනිකුත් ධර්ම වලට උපස්තම්භණය වීම වීර්යාගේ ලක්ෂණයක්. ඒක හොඳට පේන තියෙන සමාජයේදී තමනුත් නොකෙලිති අනුනුත් නොකලෙත. අපේ පරමාර්ථ ඉදිරියට ගෙන යාමේ මූල ශක්තිය තියෙන්නේ සමාජයේ ඔක්කොටම නෙවෙයි. එක්කෙනෙකුට දෙන්නේ. එයාට තමයි ලෝකේ මානව ප්‍රජාව ඉතිහාසය වෙනස් කරලා තියෙන්නේ. ඔය කෑ ගහන කක්ටි නෙවෙයි. ඒකට පොත් දින ඉතිහාසය ලියනවා විතරයි කරන ඇත්ත නිසද්ද වැඩ කරනවා. අනිත් වෙණි ඇත්තෝ විදි ආරම්භ වස්තු. වීර්යෝ බවටපත් වෙනවා. ආන්නේ විදිහේ අනිකුත් දේවල් වලට උපස්තම්බනේ තමයි වීර්යයේ හැටි. අර කැටකිරිල්ලක් වගේ නැති වෙනකොට බැරි වෙනකොට නෑ බෑ නේන්නම් කියලා පැත්තකට වෙන්නේ. නෑ පුළුවන් ඇති ඇති සංඥා ඇති කරන පිළිස නැගිටලා ගන්න. ඒ වගේම තමයි මේ වීර්ය කියනකොට තමයි තියෙන අසංචීදන රසය. බාධක එන්න එන්න එන්න කාගෙන යන්න පුළුවන් රගත් පීඩා වේදලෙන මේ දක්ෂ රගත් පීඩකෙක් වගේ. රගත් පීඩා දාන ගෝලේ දානවන ඉස්සරහට දැම්මත් පරාදයි. පස්සට දාන්නේ. එතකොට තමන් වැරදුනොත් ගෝලේ පස්සට යනවා. තමන්ගේ අභිමතාර්ථ ධානය නැහැ. ඒක ගත්ත බෝලේ කවුරු මොන විදිහට ටැකල් කරන්න ආවත් එහෙන් දාන්න මෙහෙන් දාන්න බෝලේ අත නැහැ. දිගටම Taman එල්ල කරලා යන්න නම් ක්‍රීඩාව කියලා කියන්නේ බාධක තමයි. ඒ නිසා භාවනාව කියලා කියන්නේ කෙලෙස් තමයි. වීර්යය කියලා කියන්නේ ඒක කපන එක තමයි. ඉව නැති වෙලා දුවන කිදුවකට ඔකට වගක් කියන්නේ. ආන්නේ වගේ පිය පිටුපසට බාහනනම් පසු බාහනනම් මේ කනගාට වෙනවා නම් ඒක වීර්යනේ. අසංසීතනයි ඉදිරියට බලන්න. අපපටි වාණිකාරය කියලාත් මේකට. අන්ධ දකින්නට බයලා පිටිපස්ස ඇරලා බලන්නේ. අන්ධ දිහා බලන්නේ. අපවැරෙන්නේ. ආනේ අසංසිද්ධ නැවතේ. ඊගාවට අවසාන වශයෙන් හඳාගෙන මේකට ආසන්නෙන් කිට්ටු වෙන උදව් කරන්නේ මොකද්ද? මේ සංවේග වස්තු. එහෙම නැත්නම් විහිආරම්භ වස්තු. සංවේග වස්තු කියන්නේ මොනවද? ජාති, ජරා, ව්‍යාධි, මරණ කියන සංසාර රෝග හතර. ඊගාට අතීතනාගත වස්තුත්පන්න වශයෙන් මේ මේ සංසාරයේ මෙතන දුක් මේ ජීවිතේ බඩ පුරවා ගන්න කරන දුක් ඉතින් අපි මේ බෑ කියලා නෑ කියලා නැගිටලා ගිහිල්ලා මේ අතෙන් ගැලවීමක් ලැබෙන්නේ නෑනේ. මේ අත නැවත නැවතත් කල්පනා කරලා අපන්න තියෙන එකම ක්‍රමේ තමයි එළඹිච්ච අරමුණ දිගට පවත් ගන්න ඕනේ, ගත්තේ ඉරියව් දිගට පවත් ගන්න ඕනේ, භාවනා දිගට ගෙනියන්න. එනිසා මේ වස්තු සංවේග වස්තු, ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක අපිට පැමිණෙන්නේ කොහොමද? ප්‍රියංගේ වෙන්වීම වශයෙන් අප්‍රියංගක්ක වීම වශයෙන් අනුගෙන් අපිට ලැබෙන කාර්යන කාර්යන ප්‍රසංසා වශයෙන් මේ කොයි එකක් සංයෝගස්වක් වඩපත් කරගන්නවා මිසක් වේග කරගන්න බෑ. වේගයක් බවටපත් කළොත් අපි අසංවර වෙනවා. සංවේග බවටපත් කරගන්න. සංවේග බවටපත් කරගන්න නම් අනාත්ම වශයෙන් මේවා දැකලා. ඒකට යන්න ඕනේ. ඒ වගේම තමයි ඉතාමත්ම විචිත්‍රයි මේ විදි ආරම්භයක්. විද්‍යාරම්භ වස්තුවේ කීයකින් සිද්ධියක් එළඹෙනකොට බුබ්බඩයක් එහෙම නැත්නම් යෝනිසමස්කාරය නැති කෙනා වීර්ය නැති කෙනා පසු බාහන්න කුසීත වෙන්න කාරණාවක් කරගන්නවා. වීර්යවන්තයා නම් යෝනිසමස්කාරය කියන කෙනා නම් ඒකම වේගය දෙකම කරගන්න හේතු කරගන්න. වීර්ය දෙකම කරගන්න හේතු කරගන්න. ඉතින් බුදුජානනාථේ වීර්ය වස්තු 8ක් කරගෙන දෙකට පැළුවා. දැන් හතරක් කරගෙන දෙකට පැළුවා 8ක් හදා. බඩ ගිනිකම සහ බඩ පිච්ච ගතිය. වැඩක් ඉදිරිපත් වීම සහ වැඩක් ඉදිරිපත් නොවේ. ගමන ලෙඩක්. ඒ නිසා බඩ හොඳට පිළිලා තියෙනවායි කියලා සමහර මේ වෙලාවේ බුදිය ගන්න කොහොිට වෙනවා. බඩ හොඳටම ගිනි කියලා බුදිය ගන්න කොහොිට වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේව කුසීතවත්. ඒ ඒ පුද්ගලයා බඩ ගිනි අවස්ථාවේ බඩ පිරිච්ච අවස්ථාවේ දෙකම විරි ආරම්භ කිරීම සඳහා ගත කරනවා ඒ පුද්ගලයාට බඩේ ප්‍රශ්නයක් නැහැ කොයි වෙලාවෙත් අලබල කර්මලත වීර්යය ඒ නිසා වැඩක් ඉදිරිපත් වෙනවා. ඒ වැඩක් ඉදිරිපත් වෙනකොට මම දකින්න දේ තමයි උගුරදෙනේ තව වැඩ දෙකක් මහා තබනවා. වැඩේ දෙන්නේ මහා තබන්නේ තුනම එකට කරන්නේ. නමුත් අන්තිමට බලනකොට අර වැඩේ කරලා ඉවරයි. නමුත් වැඩ දෙක තුනක් පහුවෙලා ඒ මොකද වැඩේ නිසා කලින්ම බය වෙලා බොහෝ වැඩ බහා තබලා මේ වැඩේට පෙළඹෙනවා පෙළඹුණත් පරාදයි. ඒක නිසා වැඩක් ඉදිරිපත් වෙච්ච වෙලාවෙදී අපි දැනගන්න ඕනේ කවුරු හරි මේ වැඩක් ඉදිරිපත් කරලා තියෙන නැත්නම් කර්මානුව ඉදිරිපත් වෙලා තියෙන පුළුවන් නිසායි පුළුවන් කෙනාටයි එදීලා තියෙන්නේ ඒ නිසා මම මේකට වැඩි කුණන්දුවකින් වැඩි යදවමකින් මේ කරපු වැඩක් කරන ගමන් මේකත් ඉදිරිපත් කරගන්න ඕනේ කියලා වීර්ය දෙගුණ කරගන්නවා මිද නොකිය වැඩ බහා තැබීම කරන්නේ ඒ නිසා වැඩක් එනවා මට ඒ නිසා මම දැන් භාවනා කරලා තියෙනවා කොයි වෙලාවෙ කොයි වැඩේ දන්නේ නැහැ කියලා විද්‍යාරම්භක නැවැද නැති වෙලාවෙ පරෝජන ගන්න වැඩක් ආවත් ඒක ඉවර කරන්න බලන්න. වැඩ ඉවර කරා ඒක සතුටක් කරගන්නවා මේ සාසනික සේවාවක් මම කරුවා මේ පින ශක්තිය නිසා මට තා භාවනා කරගන්න ලැබේවා කියලා. මෙහෙම නොකර අනිත් පැත්තට අදින රැකේ නිසා නේනම් අද මේ මම කොළඹ ගියාට පස්සේ මේ මහත්ය මට වෙන ස්වාමීන් වහන්සේ වංකත් බලන්න යන්නේ. ඇයි? ඔක්කොමල පාරායිනේ පෝස්ට් එක ගන්න වාඩි වෙලා ඉඳගෙන ඉන්නවා මේ උපවාස. ඉතන දින ලොකු බිල්ඩින් එකක් ඒකේ ඉන්න ලොක්කන්ට විරුද්ධව මේගොල්ලෝ උපවාස. මේ රට හොඳටම අමාරුයි. ගෙනියා ගන්න බැන්දා. ඒත් මේගොල්ලන්ගේ අයිතිවාසිකම් ලැබෙන්නේ නැහැ කියලා ඒගොල්ලෝ වැඩ වරන. එයාට බාහිර බැලලා අරක ගියාව මේක ගියාව කියලා අතපය විසි කර කර ඒත් වැඩ වරන. මේ කොයි දෙයකින් හරි තමන්ගේම පැත්තමනේ කොනහ ගන්න. අපේම දේනේ අපි මේ නැගිට ගන්න තියෙන්නේ. ආ මෙහෙම තියෙදි මේ උසිගැන්වීම කරන්නේ මේ වීර්ය පිළිබඳ නොදැනීම තමයි සාමනේ මේ බොහෝ දෙනා මේ මේ උපි ගන්න නම් පිටිපස්සේ දුවන්නේ. එනිසා අපි මෙතෙක් කළොත් මේ කෙලෙස් වල විසගැනීමට සුවදුවක් උන්නේ. මෙයින් බේරිලා බුදුහාමුදුරුවෝ පුතාලෙට අපි මේ කෙලෙස් සංග්‍රහය දැකන අක්වේ රණ්ඩු කරන්න හදන තමන්ගේ වලි තමන් හපා ගන්න හදනවා වාගේ හැපුවත් තමයි ලැබුවත් තමයි. තමන්ගේම කෙලෙස් ස්වરૂපේ දැක ගන්න නම් ඒ බුද්ධයට මේ විදි ආරම්භයක් තියෙනවා. ඒ නිසා වැඩක් ඉදිරියපත් වීම කියන එක කෙනෙක්ගේ ඉදිරියෙනකොට කියතයි කන කොකාද සුදු පොකෙට් කියලා. ඒක වැරද්දුනට පස්සේ තමයි කියන්නේ. මේ ලෙඩ මිච්චාම බොහෝ දෙනා අපට අසුද්ධ කරන්නේ නැහැ. මොකද ලෙඩ වෙන්න වගේ තියෙන්නේ. ඒ නිසා තියා විවේක ගන්න ඕනේ. මොකද මේ වික්‍රමල්ල පොඩි වුණොත් එහෙම හරිම අමාරුයි. ලෙඩ වෙච්ච වෙලාවන කතා කරන්න එපා. ඕ මොනවා කරන්නේ කියක් නෑ ලෙඩ වෙලා. ලෙඩ උනාට පස්සෙත් මේ දැන් සෝයින් බලන්න. අහෝ නිර්මාණ කෞසල්‍යයන් වේන ලෝකං විනේර්මිකං జగත්‍යස්මින් සුවිකුලේ ස්වස්තරෝ නයිකෝපි ලබ්ධිතේ කියනවා මෙච්චර විශාල පොළොව තලෙ මේ මුතුමාකාර වේමවංකාර දිව්‍යනාගට එක්කෙක්වත් මවන්න බැරිුණා කියලා කියන්නේ දෙද නැතු මේක ලෙඩෙක් කියලා කියනවා නවංකාරය ලෙඩෙක් එහෙනම් නවමක් වූ අපි නවංකාර විකාර කරනවා මේ ලෙඩ වුණා කණේ වුණාට පස්සේ භාවනා කරගෙන ඉන්නවා කියලා කියන්නේ කවදාකවත් වෙන්නේ මෙච්චර සත්ව මනසේ ඉන්න එකෙක්වත් නැහැ කියන ස්වස්තේ ඉතින් එහෙනම් මොනවද මේ කතා නමුත් අපි කියනවා මට ආපු දත්යක් කොමනයි අනිත් ඕන එකක් පුළුවන් දත්යක් කොම අපේ කරා දත්යක් කොමනම් දුන්නු ඉවසන්න. ඉහේකම අපේ කරාට ආපු ඕන එකක් ඉවසයි ඒක කොමනම් බෑ. ඕන විදිහට අපි දුප්පඩ කතා. කෙනෙක් එන්නතම් විදිය කුසීත වස්තු වදංග කරන කතාවල් අහනකොට ඉතින් බුද්ධ ඥානවන්ත මෙන්න හිනා නොවි. මෙන්න මොන කරන්නේ? උනාට පෙන්නලා දීලා කියලා දස ආකාරයෙන් හැම පැත්තෙම මෙන්න මේ වෙලාවේ කරුණා කළා. විරයක්